ආහාරං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ පසුගිය අවස්ථාවේදී සාකච්ඡාවට ගත්තේ නගරූපම සූත්‍රය අංගුත්තර නිකායේ. එතකොට මේ නගරූපම සූත්‍රය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන කාරණා කීපයක් සම්බන්ධයෙන් අපිට හොඳ මඟ පෙන්වීමක් කරනවා. විශේෂයෙන්ම අපි මේ ආධ්‍යාත්මික ගමනක් යනකොට දියුණු කරගත යුතු ඒ වගේම සැලකිලිමත් යුතු කාරණා මුලින්ම හතක් පිළිබඳවත් ඊට පස්සේ තවත් හතරක් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේම කරුණ ඉදිරිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණ ඉදිරිපත් කරන්න එක්තරා අන්දමක සංසන්දනයක් නැත්තම් උපමා උපමේය ගැළපීමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ රජ කෙනෙක්ගේ රාජධානියක් මුල් කරගෙන. එහෙමත් නැත්තම් හොඳ ආරක්ෂා සහිතව රැකවල්ලා තබන බලකොටුවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ උපමා ටික උපමේය ටික ගලපලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි නගරයක් හොඳට ආරක්ෂා සංවිධානය කළා පවත්වගෙන යනවා නම් ඉතින් ඒ බඳු නගරයකට සතුරන්ට කිසිසේත්ම ලං වෙන්න විදිහක් නැහැ සතුරන්ට ආක්‍රමණය කරන්න විදිහක් නැහැ. මොකද මේ නගරය හොඳින් රැකවරලා හොඳට ආරක්ෂා සහිත විධිවිධාන සලස්සලායි තියෙන්නේ. ඉතින් ඒකේ ආරක්ෂක විධිවිධාන ගැන මුලින්ම විස්තරයක් එනවා. මුලින්ම කියනවා එතන තියෙනවා කියලා ඒසිකා ස්තම්භයක්. එහෙමත් නැත්නම් නගර මැද්දේ හොඳට ගැඹුරු වලක් හාරලා ඒකේ හිටවපු ඒශිකා ස්තම්භය කියලා කියන යම්කිසි කුළුණක්. ඒතර මේ කුළුණ මට තේරෙන විදිහට පාවිච්චි කරන්න නැති අනෙකුත් රැකවල්ලා තියෙන අපි හිතමු ප්‍රධාන දොරටු ඒක ගැට ගහලා වගේ යම් උපක්‍රමයක් පාවිච්චි කරන්න නැති ඒ කාලේ. ඉතින් මේ කුළුණ කිසිසේත්ම හෙල්ලෙන්නේ නැහැ. ඊටාම ප්‍රබලව පොළොව මත පිහිටලා තියෙනවා. සෑහෙන ගැඹුරට ඒක වල දාලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිසේත්ම සෙලවීමක්, චංචල වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම ගැඹුරට හාරලා ශක්තිමත්ව සිටවපු කුළුණක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පෙන්නනවා හොඳට ගැඹුරට පළල්ව සකස් කරපු ඒ වගේම ගැඹුරට සකස් කරපු දියාගල ගැන. ඒතකොට මෙබඳු දියාගලක් තියෙනවා නම් ඒතකොට ඒකත් වට කළා තියෙන නිසා මුල් නගරේ වටේට නැත්නම් රාජධානියේ වටේට නැත්නම් බලකොටුව වටේට තියෙන නිසා එතන ලොකු ආරක්ෂාවක් සැපයනවා මොකද යම්සි සතුරෙකුට එනවා නම් ඒකත් එතර වෙලා එන්න ඕනේ. ඊට පස්සේ පෙන්නනවා පවුරක්. එතකොට ඒ පවුරේ ඇවිද්ද ඇවිදින්න පුළුවන්. එතකොට ඒ පවුරේ ඇවිදිමින් හතර වටේ නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට නිකන් අපිට හිතන්න තියෙන්නේ පවුර තියෙනවා අපිටම තාප්පයක්. ඒකේ හැබැයි උඩ ඇවිදින්න පුළුවන් මුළු නගරයම පරීක්ෂා කරන්න පුළුවන් ඒ පවුරේ ගමන් කිරීම තුලින්. ඉතින් එතනදී සොල්දාදුවන් වෙන්න පුළුවන්, නගරය පරීක්ෂා කරන වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක වටේ ගිහින් එතකොට මේ නගරයේ තියෙන තත්ත්වය පිළිබඳව ආරක්ෂක විධිවිධාන පිළිබඳව හොඳට නැවත නැවතත් පරීක්ෂා කරන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ පෙන්නනවා ආයුධ. මේ නගරය රැස් කරලා තියෙනවා විවිධාකාර බොහොම ප්‍රබල ආයුධ දැන් මේ නගරේ රැස් කරලා තිනවා. එතකොට යම්කිසි යුද අවස්ථාවකදී ඉක්මනටම ඒවා පරිහරණය කරන්න පුළුවන්. ආයි හොය හොය ඉන්න දෙයක් නැහැ. ඔක්කොම ප්ලාස්ටික් පිට තියන් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා මේ විවිධාකාර සේනාවන්. හස්ති සේනාව, අශ්ව සේනාව, රත සේනාව මේ ආදී වශයෙන් මේ කාලේ පරිහරණය කරපු මේ විවිධ සේනාවන් සියල්ලත් මේ නගරය සතුව තියෙනවා. ඊට පස්සේ මේ හැම දොරටුවකම දොරටු පාලයක් නතර කරලා තියෙනවා ප්‍රධාන දොරටුවේ විශේෂයෙන්ම දොරටු පාලයක් ඉන්න එයා බොහොම ව්‍යක්තයි එයා හොඳ තීක්ෂණ බුද්ධියක් සහිත කෙනෙක් එයා දන්නවා මේ නගරයේ ඇත්ත වශයෙන්ම නගර වාසීන් කවුද නගරයට පිටින් එන්නේ කවුද ඇතුළත් කරගත යුත්තේ කවුද ඇතුළත් නොකරගත යුත්තේ කවුද කියලා දන්න හොඳ නුවණැති දොරටුපාලයෙකුත් නැත කළ තියෙනවා. එයාගේ අනුදැනීම ඇතුව තමයි කවුරු හරි එනවනම් කවුරු හරි යනවනම්. ඊට පස්සේ පෙන්නනවා කිසිම සිදුරක් නැති ප්‍රාකාරයක් තියෙනවා නගරේ වට කළා. ඒකත් හොඳට උස්ස නැගිච්ච කිසිම තැනක සිදුරක් නැති හොඳට කුණු පිරියම් කරපු ප්‍රාකාරයක් තියෙනවා. ඒ නිසාත් ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. මෙන්න මේ බඳු ආරක්ෂා විධිදාන හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දේශනා කරපු ඒ ආරක්ෂක විධිදාන හත බුදුරජාණන් වහන්සේ උපමා කරනවා යම්සි යෝගාවචරයෙක් මේ සංසාර බිය දක්නා සුළුව දියුණු කරගatiya යුතු ගුණාංග හතකට. පළවෙනියෙන්ම අර දේශනා කරපු ඒ ඒශිකා ස්තම්භය එමත් නැත්නම් ඒ නගර මැදෙහි පිහිටවපු කුළුණ ඒක කිසිසේත්ම හෙලවෙන්නේ නැහැ. ඊටාම ගැඹුරට මේක කිඳා බහැලා තියෙන්නේ. බොහොම ප්‍රතාපවත්ව නැගී සිටින කිසිම උලඟකින් නැත්තම් වෙනත් සතෙක් නිසා එහෙම කිසිම උපද්‍රවයකින් සැලවෙන්නේ නැති එබඳු ප්‍රබල ස්තම්භය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ශ්‍රද්ධාවට. ඒතොර ඒ තමන් තුළ තිය බලපෑත්‍ය යුතු ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක්, නොසැලෙන ශ්‍රද්ධාවක්. ඒක ආයේ කුමන බාධාවක් පැමිණියත් කුමන අනිත් අයගේ අපි තෝ වැරදි අදහස් එල්ල කරන්න තමන්ට තමන් වෙතට එල්ල වුණත් ඒ තමන් තුළ තියෙන ශ්‍රද්ධාව පිරෙන්නේ ඒක සැලීමකට පාත්‍ර වෙන්නේ නැහැ. ඒක තමන් තුළ හොඳට கிඳා බහැලා තියෙනවා. හොඳට ගැඹුරට கிඳා බහැලා තියෙනවා. ප්‍රබල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒතර ශ්‍රද්ධාව උපමා කරනවා අන්න අර ඉන්ද්‍ර කීලයට, ඒශිකා ස්තම්භයට මේක නොසෙල්ලෙන ශ්‍රද්ධාවක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියපු ඒ පුලුල්ලෝ දියාගල, ගැඹුරු පුලුල්ලෝ දියාගල උපමා කරන්නේ සීලයට කා මේ ඔත්තප්පය නැත්නම් මොකක්ද කියනවා මේ හිරි හිරි කියන මේ ලැජ්ජාවට. ඒතර ලැජ්ජාව ගත්තාම දැන් ඒ ලැජ්ජාව කියන එක හරහා ගිහිල්ලා ඒකත් බිඳගෙන තමයි යම්ස කෙනෙක් සීලය බිඳගන්නේ. එතකොට මේ හිරි ඔතප් කියන දෙක තමයි අත්‍තරම ඊළඟ උපමා දෙකම සම්බන්ධ කරලා තියෙන්නේ. හිරි කියන එකදී එතකොට මෙතනදී සඳහන් කරන්නේ ඒක හරියට අර නගරය වටා තියෙන ගැඹුරු පුලුල් දියාගල වගේ තමයි කියේ. මොකද ඒක හරහා එන්න වෙනවා සතුරෙකුට. ඒතර අපෙත් හිතේ යම්කිසි විදිහකින් කෙලෙස් පහළ වෙනවා නම් ඒ කෙලෙස් අපේ හිත මැඩගෙන සම්පූර්ණයෙන්ම සිල්පද බිඳගෙන විතික්‍රමණයක් දක්වා යන්න නම් අර ලැජ්ජාව කියන දියාගල හරහා යන්න වෙනවා. ඒතර අපි තුල හොඳට අකුසලයන් කිරීම කෙරෙහි ලැජ්ජාවක් තියෙනවා. එහෙමනම් ඉතින් අර අකුසලයක් කරන්න අපේ හිත නැමෙන එකක් නැහැ. මොකද මේ ලැජ්ජාව නැමැති දිය පවුර මේ දිය අගල ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒතර කෙලෙස් සතුරන්ට ඒක තරණය කරන්න හැකියාවක් නැහැ. මොකද හොඳ පුලුල් ගැඹුරු ලැජ්ජාවක් අපි තුල තියෙනවා. පව් කරන්න ලැජ්ජාවක් Taman තුල තියෙනවා. ඒතකොට ඒක බුදුරජාන් වහන්සේ සලකන්නේ එතකොට මේ අපි අපේ හිතට දබපු ආරක්ෂාවක් විදිහට. ඊළඟට එනවා ඔත්තප්ප කියන ඊළඟ يعني පව් කරන්න තියෙන බිය ඒ පව් කරන්න තියෙන බිය නිසා කාය දුස්චරිතයක් වචී දුස්චරිතයක් මනෝ දුස්චරිතයක් කරන්න හිතෙන්නේ නැහැ කරන්න විදිහක් නැහැ මොකද එතනත් ඒ අර හරියට නගරය වටේ යන්න පුළුවන් නගරය පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ අපි හිතමු මුර මුරකාවල් යොදපු ඒ පාර වගේ අනුපරියාපතේ වගේ ඒ වටේ යන්න පුළුවන් මුළු නගරේම පරීක්ෂා කරන්න පුළුවන් ඒ පාර නිසා ඉතින් කිසිම අවස්ථාවකදී ආයෙත් කෙලෙස මේ සතුරේකට එන්න විදිහක් නැහැ මොකද ඒ දකිනවා මෙන්න මේ සතුරේක ඇතුළ වෙනකොටම දකිනවා මොකද උඩ ඉඳන් බලන්නේ වටේම ඕන තැනක් ඕන තැනකට යන්න පුළුවන් මුළු නගරය වට කළා මේ යන්න පුළුවන් පතයක් නැත්තම් පාරක් තියෙනවා. ඒ ඒකත් තවත් ඒකට ආරක්ෂක විධිවිධානයක්. අපේ හිතත් වට කළා ඔන්න විදිහට මේ අකුසලයට තියෙන බිය ක්‍රියාත්මක වෙනවා නම් ඒතර පුංචි හෝ වැරද්දක් කරන්න. කයින් වේවා, වචනෙන් වේවා, මනසින් වේවා පුංචි හෝ වැරද්දක් කරන්න හිත නැඹුරු වෙන එකක් නැහැ. අපි නැඹුරු වෙන එකක් නැහැ. මොකද අර නිතරම ඒක ආරක්ෂාව තියෙන නිසා එයාට අහු වෙනවා. නැත්තම් ඉක්මනට මේක මේ අනවශ්‍ය දෙයක් මේ කරන්න යන්නේ කියලා Tamanට වැටහෙනවා. මොකද මේ බයලජ්ජා දෙක හොඳට ක්‍රියාත්මක වෙනවා. හිරියොතබ් දෙක හොඳට ක්‍රියාත්මක වෙනවා. එතකොට හිරි කියන එක ඒ අකටයුත්තක් කරන්න, අකුසලයක් කරන්න තියෙන ලැජ්ජාවත්, ඒ වගේම ඔතප් කියන, ඔත්තප්ප කියන අකුසලයක් කරන්න තියෙන බියත් ආරක්ෂක විධිවිධාන හැටියට බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. එහෙනම් යෝගාවචරයේ තමන් තුළ මේ ලැජ්ජ බය කොතරම් දුරට තියෙනවද කියලා හිතලා බලන්න වටිනවා. මොකද ඇතැම් වෙලාවට අපේ හිත අකුසලයක් කරන්න අකුසල සිතුවිල්ලක් පැමිණියාම ඒ අකුසල සිතුවිල්ල ගැන අපේ හිතේ ලැජ්ජාවක් නැත්තම්, බියක් නැත්තම් අපි සමහර විට ඒ අකුසලයේ පෝෂණය කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්තම් ඒකේ තියෙන යම්කිසි ආස්වාදනීය ස්වභාවයක් නිසා අපි ඒකේ ගැන බියක් වෙන්නේ නැතුව, ලැජ්ජාවටපත් වෙන්නේ නැතුව අපි ඒක බැහැර කරන්නේ නැතුව තව ටිකක් කොහේ තියාගෙන ඒක රස විඳින්න ඉඩ තියෙනවා. මොකද ඒකෙන් ලැබෙන ආස්වාදය නිසා. නමුත් තමන් තුළ බය ලැජ්ජාව ක්‍රියාත්මක වෙනවා නම් හිරියොකප් දෙක ක්‍රියාත්මක වෙනවා නම් තමුන් බලාවේ මේක මට ගැළපෙනවද මේක සුදුසු දෙයක්ද මේක දිගට පැවැත්වුවොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා එක්තරා අන්දමක පරීක්ෂා කර බැලීමක් ඒකේ අන්තර හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ හිරිඔතප් දෙක මේ නගරය ආරක්ෂා කරන දියාගලටත් ඒ වගේම නගරය නගරයේ තියෙන ආරක්ෂක විධිවිධාන හොඳට නැවත නැවත පරීක්ෂා කරන්න තනපු ඒ පරීක්ෂා කිරීම සඳහා භාවිතා වෙන එන පාරටත් උපමා කරලා තියෙනවා. ඊට පස්සේ අර නගරේ රැස් කරලා තියෙන විවිධාකාර ආයුධ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ එක අතකින් අර යෝගාවචරයේ නැත්තම් සංසාර බිය දක්නාසුළු තැනැත්තෙක් එකතු කරගත්ත සුතමේ ඥාණයට. හොඳ එයා හොඳට ඒ සුතමේ ඥාණය බුදුරජාණන් වහන්සේගේ දහම හොඳට අහලා උපදවාගෙන තියෙනවා ධර්මය හොඳට අහුම්කන් දීලා තියෙනවා හදාarලා තියෙනවා මුල යහපත් වෙච්ච, මැද යහපත් වෙච්ච, අග යහපත් වෙච්ච මේ ධර්මය හොඳට හදාarලා, අහලා, හදාarලා, මනසින් හොඳට පරීක්ෂා කරලා බලලා සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් උපදවාගෙන තියෙනවා. ඉතින් ඒකත් එතකොට එයාට මේ ප්‍රයෝජනවත් වෙනවා. මොකක් හරි අවස්ථාවකදී හිතේ අකුසලයක්, නරක දෙයක් පහළ වුණා නම් ඒක දුරු කරන්න. මොකද එයාට ගලපලා බලන්න පුළුවන් දහමත් එක්ක. අහලා තියෙන බුද්ධ වචනයත් එක්ක එයාට ගලපලා බලන්න පුළුවන් මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද හරි දේ ලං කරගන්නත් වැරදි දේ දුරු කරගන්නත් ඒ නිසා යාට අවස්ථාවක් ලැබෙනවා. ତර මේ හැම අවස්ථාවකදීම බුදුරජාන් වහන්සේ අවධාරණය කරනවා අකුසලම් පජහති කුසලම් භාවේති. අකුසලය දුරු කරනවා කුසලය තව දුරටත් වර්ධනය කරනවා. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. වැරදි දේ ඉවත් කරනවා හරි දේ ලං කරගන්නවා. තව දුරටත් දියුණු කරනවා. සුද්ධං අත්තානං පරිහරති. ඔහු පිරිසුදු ආත්ම භාවයක් පිරිසුදු ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්වෙනුව පෙන්වන්නේ අර හොඳ ශක්තිමත් අශ්වාරෝහකයන් නැත්නම් ඒ අශ්වාරෝහක සේනාව, ඇත් සේනාව, ඒ ආදී වශයෙන් තියෙන ඒ සේනාවන් බලමුළු. ඒක හරියට අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක කරන මේ වීරය වගේ. අපේ හිත ඇතුලේ හොඳ ඊටාම ප්‍රබල නොපසුබස්නා වීරයක් ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් කොයි ක්ලේශයටවත් බැහැ හිත යට කරන්න. මොකද ඒ වීරයෙන් හැමතිස්සෙම හිත ආරක්ෂා කරගෙනයි තියෙන්නේ. පදන් වීරයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අකුසල ධර්මයක් නූපදවා ඉන්න වීරයක් තියෙනවා. උපන් යම් කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් පාපී අකුසල ධර්මයක් තියෙනවා නම් ඒක දුරු කරන්න යම්සි වීරයක් යොදනවා. ඊට තවදුරටත් කුසල් දහම් උපදව ගන්න ඒවා දියුණු කරන්න වීරයක් යොදනවා. කලින් නොතිබිච්ච කුසල් දහම්. Taman තුල යම්කිසි උපදවා ගත යුතු යම්කිසි හැකියාවන් කුසලතාවයන් ගුණාංග දියුණු කරගන්න සෑහෙන ප්‍රබල උත්සාහයක් වෑයමක් යොදනවා. ඒ වගේම දියුණු වෙලා තියෙන යම් ප්‍රමාණයක් දුරයක් හැකියාවක් කුසලතාවයක් තියෙනවා නම් ඒවා රැකගන්න තව තව දියුණු කරන්න උත්සාහයක් දරනවා. ඉතින් මේ විදිහට මේ පවත්වන වීරයත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ හරියට අර නගරයක් ආරක්ෂා කරන්න යොදලා තියෙන මේ සේනාවන් වගේ කියලා. ඊට පස්සේ අර 6 වෙනුව පෙන්නන ඒ වික්ත හොඳට නුවණැති හොඳ මතක ශක්තියක් තියෙන ඒ පඬිත වූ දොරටුපාලයා. එයාම උපමා කරන්නේ බුදුරජාන් වහන්සේ සතිමත් භාවයට. ඒ සතිමත් භාවයේ තියෙනවා එක්තරා අන්දමින් ඒ හොඳට පරණ දේ මතක් කරගන්න පුළුවන් හැකියාව, ඒ වගේම විචක්ෂණ බුද්ධිය, විනිවිද යන හැකියාව ඒ සතිමත් බව තුළ තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා සතිනේ පරමේන සති නේපක්කේන සමන්නාගතෝ. ඒ ඊටාම ශ්‍රේෂ්ඨ වූ නිපක ප්‍රඥාවක් සහිත සතිමත් බව නිසා චිරකතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. මේ ගා පෙර කාලයේදී කියපු දේවල් කරපු දේවල් නැවත මතක කරගන්න හරි පහසුවෙන් පුළුවන්. සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. එතකොට මේ සතිමත් බව නැමැති දොරටුපාලයා නිසා එයා අකුසලයේ දුරු කරනවා, කුසලයේ ලං කරගන්නවා, කුසලයේ දියුණු කරනවා. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. වැරදි දේ දුරු කරනවා, හරි දේ ලං කරගන්නවා. සුද්ධං අත්තානම් පරිහති. බොහොම පිරිසුදු ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හත් වෙනුව පෙන්වන්නේ අර නගරය වට කරලා තියෙන කිසිම සිදුරක් නැති හොඳට උණුපිරියම් කරපු තාප්පේ ප්‍රාකාරය. අන්නේ ප්‍රාකාරය වගේ කියනවා තමන් තුළ ඇති කරගත්ත ප්‍රඥාව. විපස්සනා නුවණ. ඒතර ඒ ප්‍රඥාව බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියලා මේ උද්‍යව්‍ය දකින්නාසුළු වූ නුවණක් විදිහට බොහොම විනිවිද දකින්න නුවණක් තමයි මේ උපදවගෙන තියෙන ඒක මේ පොතේ පතේ නුවණ නෙමෙයි පොතේ පතෙන් අරගත්ත නුවණක් නෙමෙයි දැනුමක් නෙමෙයි මෙතෙන්ද කතා කරන්නේ භවනාමය ප්‍රඥාවක් ඒ භාවනාවේ ප්‍රඥාව නිසා යාට ඕනම ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් දැකගැනීමේ කුසලතාවයක් දැන් තියෙනවා. අනේ බඳු විනිවිද ප්‍රඥාව යන ප්‍රඥාවක් තමයි පෙන්වන්නේ අර නගරය වට කරලා තියෙන ප්‍රාකාරය වගේ ඒ ප්‍රඥාවෙන් එතකොට ගැලවීමක් නැහැ එන්න විදිහක් නැහැ ප්‍රඥාව හොඳට හිත ඇතුලේ බලපවත්වනවා නම් ඒතකොට කෙලෙස් සතුනන්ට දැන් මේ නගරයට පිවිසෙන්න විදිහක් නැහැ. ඒතකොට මෙන්න මේ වගේ නගරය ආරක්ෂා කරන නගර පරිഷ്කාරයන් හතක් ඉදිරියට ගනිමින් ඒක අපේ අපේ හිත තුළ තබා ගත යුතු, දියුණු කර ගත යුතු, පවත්වා ගත යුතු ප්‍රධාන ගුණධර්ම හතක් එක්ක සංසන්දනය කරලා බුදුරජාන් වහන්සේ මේ නගරූපම සූත්‍රයේ පළවෙනි කොටස ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර අපිට පුළුවන් අද මේ දෙවෙනි කොටසට පිවිසෙන්න. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා කතමේසං චතුන්නං ජහනානං ආභිචේතසිකානං ditthadhamma sukha viharaණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. දැන් අර නගරයේ තියෙන හොඳට තැම්පත් කරපු ආහාර වගේ තමයි කියනවා මෙන්න මේ ධ්‍යාන හතර. එතකොට පෙන්නනවා මුලින්ම ඒ නගරයේ ඉන්න මේ ගොවිතැන්පත් කරන ඒ කෘෂිකාර්මික නගරය යම්සි අන්දමකින් කිසිම තන ආදියෙන් කිසිම මේ අඩුවක් නොවන විදිහට ඒ අවශ්‍ය කරන දේවල් ඔක්කොම ඇති මේ එකතු කරලා තියෙනවා. ඉන්ධන ගබඩා කරලා තියෙනවා. තන ආදී එකතු කරලා තියෙනවා. ඊළඟට වතුර එකතු කරලා තියෙනවා බොන වතුර. ඉතින් මේ විදිහට මේ නගර වාසීන්ට වමනා කරන්නේ ප්‍රධාන මේ ඒ නගර වාසීන්ටත් ඒ ගව ආදීන්ටත් වමනා කරන ආහාර ඔක්කොම එකතු කරලායි තියෙන්නේ. ඒතර ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අර පළවෙනි ධ්‍යානයට. ඊළඟට දෙවන ධ්‍යානයට උපමා කරනවා මේ රැස් කරලා තියෙන විවිධාකාර ධ්‍යාන වර්ග. යවහාල් ඊළඟට විවිධ අන්දමේ ඒ අනිකුත් ආහාර අනිකුත් ධාන්‍ය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා දෙවන ධානයට. එතකොට දැන් තවත් ටිකක් එහාට ගිය තවත් ටිකක් පෝෂණය වෙන පැත්තක් එතනින් ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඊට තුන්වෙනි අවස්ථාව පෙන්වන්නේ තවත් ඊටා ඊටත් වඩා හොඳ දහන්නේ වලට මුං මෑ ආදී තවත් දහන්න වලට තමයි ඊළඟ තුන්වෙනි ආහාරය වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒක තුන්වෙනි දහණයට බුදුරජාන් වහන්සේ උපමා කරලා තියෙනවා. හතරවෙනිව පෙන්නනවා තවත් ඊටාම පෝෂණීය ඔය ගිතෙල් මී පැණි වෙඩරු වගේ තවත් ඊටාම පෝෂණයෙන් වැඩි තවත් ආහාර ඒවත් ගබඩා කරලා තියෙනවා. ඉතින් ඒක උමා කරනවා හතරවෙනි දහමට. දැන් එතකොට මේකෙන්දී අපිට පොඩ්ඩක් මේ ගැන අද විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. ඒතර පළවෙනි ධ්‍යානය. අපි මොකටද මේ ධ්‍යානයක් කියලා කියන්නේ? එහෙම නැත්නම් සමාධියක් කියලා කියන්නේ මොකටද? කියලා අපි අපිට පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි සතිමත් භාවයක් දිනු කරගෙන භාවනාවක් වඩන යෝගාවචරයෙක් සක්මනේදී සතිමත් බව සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු ඉඳගෙන පිම්බීමක් හැකිලීමක් පාවිච්චි කරලා සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය දිහාවට අවධානය යොමු කරමින් සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඒතර මේ අරමුණු නැවත නැවත හට ගන්නවා. ආශ්වාසය නැවත හට ගන්නවා. ප්‍රශ්වාසය නැවත හට ගන්නවා. ඒතර මේ හට ගන්නා හට ගන්නා අරමුණට නැවත නැවත හිත යොදන්න යෝගාචරයට සිද්ධ වෙනවා. එතකොට මෙයා අරමුණු අඛණ්ඩව නැවත නැවත හටගනිමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ යෝගාවචරයට මේ නිකන් ඉන්න විදිහක් නැහැ. يعني වෙන වෙන මේ යාට නිදා ගන්න උදාසීන වෙන්න විදිහක් නැහැ. මොකද ඊළඟට ඊළඟට අරමුණු මතුවෙනවා. එහෙනම් මෙන්න මේ නැවත නැවත අරමුණට හිත නැංවීම කියන කුසලතාවය අපි කියනවා විතක්කය කියලා. ඔන්නේ නැවත නැවත අරමුණට හිත නැංවීම නිසා තීන මිද්දේට තියෙන ඉඩ ඇහිරෙනවා. තීන මිද්දේට ඉඩක් නැහැ. මොකද මේ සූක්ෂම අරමුණක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සූක්ෂම අරමුණට නැවත නැවත හිත නංවන්න අවශ්‍ය වෙනවා. ඒතර මෙන්න මේ විතක්කය තීන මිද්දේ පළවා හරිනවා. ඊට පස්සේ මේ අරමුණට හිත නංවලා නිකන් ඉන්නේ ඒ කටයුත්ත සාර්ථක වුණාට පස්සේ දැන් මේ අරමුණ ගැන විමසිලිමත් වෙනවා. අරමුණ ටිකක් සුපරීක්ෂාකාරීව බලනවා. අපි තුමු ඒකේ මුලැමැද ආග බලනවා. ඒකේ දිගද කොටද කියලා බලනවා. නැත්තම් ඒක උණුසුම්ද සිසිල්ද කියලා බලනවා. ඉතින් මේ වගේ ඒ අරමුණේ සියුම් ලක්ෂණ දැක ගන්න යා උත්සාහන්ත වෙනවා. ඉතින් එතන තියෙනවා මේ ਵਿਚාරය. කියන්නේ විමසා බැලීම, සොයා බැලීම, පරීක්ෂා කර බැලීම. ඒතර මෙහෙම පරීක්ෂා කරද්දී එයාට දැන් සැකයක් නෑ. දැන් ආශ්වාසය ප්‍රශ්වාසය පැටලෙන්නේ නෑ. වමයි දකුණයි පැටලෙන්නේ නැහැ. එයාට හොඳටම විශ්වාසයි ආ මේ ඇවිල්ලා වම් පාදේ, මේ ඇවිල්ලා ආශ්වාසය, මේ ඇවිල්ලා ප්‍රශ්වාසය, මේ ඇවිල්ලා දකුණු පාදේ. මේ වගේ ඒ ඒ අරමුණ පිළිබඳව හොඳට දැනගැනීමක්, හොඳට විශ්වාසය තහවුරු වීමක් මේ විමසීම හරහා සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ විශ්වාසය තහවුරු වීම සැක හැර දැන ගැනීම හිතේ පහළ වෙන්න තියෙන විචිකිච්ඡාව නවත්තනවා. කියන්නේ විචිකිච්ඡාවේ මූල අවස්ථාවන් තමයි මේ නවත්තලා දාන්නේ. මේ හිතේ පහළ වෙන ඒ ਵਿਚාරය නිසා. හොඳට විමසලිමත් අපි ඒ අරමුණ විමසා බැලීම නිසා. මේ ਵਿਚාරය ඉතින් හිතේ වැඩ කරනවා නම් විචිකිච්ඡාවට ඉඩක් නැහැ. ඊට පස්සේ දැන් මේ කටයුත්ත පොඩ පොඩ සාර්ථක වෙන සාර්ථක වෙන දැන් හිතට ඒ තරම්ම බරක් නැහැ. දැන් මුල් කාලෙදී නම් ටිකක් අමාරුයි. මොකද හිත එහෙම දුවනවා. හරියට අරමුණට හිත එල්ල කරගන්න අමාරුයි. හිතේ තියෙන මේ කෙලස් වැඩි. හැමෝම දැන් හිත ටිකක් මෙල්ල වෙලා මතුවෙන මතුවෙන අරමුණට හිත නංවන්න පුළුවන් වුණාම ඒ අරමුණත් විමසා බලන්න පුළුවන් වුණාම ඒකත් දැන් හිත විසින්ම කරනවා නම් අපිට හුඟාක් වෙහෙසක් නැහැ දැන්. ඉස්සර තරම් මේකත් එක්ක දඟලන දෙයක් නැහැ. දැන් ඉතින් හිතම වැඩේ හොඳට පහසුවෙන් කරගෙන යනවා. ඒ කියන්නේ දැන් අන්න සහනශීලී බවක්, සතුටක්, පුංචි ප්‍රමෝදයක් පහළ වෙනවා. මොකද දැන් මේ දරපු ප්‍රයත්නය සැහැන්දුරට සාර්ථක වෙලා තියෙනවා. හිත විසින්ම දැන් මේ කටයුත්ත හොඳින් කරගෙන යනවා. ඉතින් මේ නිසා මේ පහළ වෙන පුංචි සතුට, පුංචි ප්‍රීතිය, සාර්ථකත්වය නිසා පහළ වෙච්ච සතුට පොඩ පොඩ දැන් හිත තුළ බලපවත්වනවා නම් දැන් ඒ බඳු හිතක ව්‍යාපාදයට ඉඩක් නැහැ. මොකද හිත තියෙන හිතේ තියෙන සතුරු සහගත බවක්. සැනසෙලිදායක ගතියක්. ප්‍රීති ස්වභාවයක්. එහෙමනම් ඉතින් ව්‍යාපාදයට ඉඩක් නැහැ. එතකොට මේ ප්‍රීතිමත් බව සතුට හිතේ බලපවත්වන අවස්ථාවේ එහෙනම් ව්‍යාපාදය කියන නිවරණයට එන්න අවස්ථාවක් නැහැ. දැන් එතකොට මේ කටයුත්ත හොඳින් සිද්ධ වෙන්න සිද්ධ වෙන්න. දැන් කයනොත් යම්කිසි සහයෝගයක් ලැබෙනවා නම්. මොකද දැන් අරමුණට හොඳට හිත නංවමින් ඒක විමසමින් ඉන්නකොට දැන් කයේ තේන වේදනාවන් නිකන් Tamanට අමතක වෙනවා. ඒවට කිසිම අවධානයක් යොමු වෙන්නේ නැහැ. Tamanගේ පූර්ණ අවධානය අර ඉස්සරහින් තියාගත්ත සරල අරමුණට තමයි යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ කයේ තියෙන දුක් වේදනාවන් බල බල ඉන්න හිතට වෙලාවක් නැහැ. ඒවා තිබුණත් ඒවා ගැන කිසි ගාණක් නැහැ දැන්. ඒතකොට කය සැහැල්ලු වෙලා ඒ වගේමයි මේ කරන වැඩෙත් හොඳට සැහැල්ලුවෙන් සතුටින් කෙරෙනවා. එතකොට මානසික සැහැල්ලුවකුත් සතුටකුත් තියෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් කායික මානසික සැහැල්ලුවක් පස්සද්ධියක් දැන් තියෙනවා. ඒ කියන්නේ සැපයක් තියෙනවා. ඉතින් සැපවත් කායික මානසික తত্ত্বය හිතට හොඳ තැනක් හදලා දෙනවා ජීවත් වෙන්න. නැත්තම් හිත එහෙට මෙහෙට පනින්නේ වෙනත් අරමුණු හොයාගෙන යන්නේ සතුට හොයාගෙන යන්නේ. නමුත් දැන් ඒ සතුට තමා තුළම තියෙනවා. තමන්ගේ කයෙන් මේ හිතින් සෑහෙන ඒ සුවදායි පරිසරයක් සැපදායි පරිසරයක් හදලා දීලා තියෙනවා. එහෙනම් ඉතින් අතීතයට යන්න උවමනාවක් නැහැ, අනාගතයට යන්න උවමනාවක් නැහැ. හිත මේ වර්තමානයේ මේ තියෙන සෝදායි தත්වයේ තුල රඳා පවතිනවා. ඒකට අපි කියනවා සුඛ කියලා, සැප කියලා. එතකොට මේ අභ්‍යන්තර වශයෙන් සුවයක්, සැපයක් තියෙනවා නම් එහෙනම් අර උද්දච්ච කුක්කුච්ච කියන ඒ නිවරණ දෙකටත් අවස්ථාවක් නැහැ. හිතට විසිරෙන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. මොකද කය තුල, හිත තුල මේ සනසිලිදායක බවක් තියෙන. ඉතින් ඒකම ඇසුරු කරන්න පුළුවන්. ඊළඟට අනිකුත් අතීතේ වෙච්ච දේවල් අල්ලගෙන පසුතැවෙන දේකුත් නැහැ. මොකද මේ දැන් තියෙනවා ඊට වඩා සතුටක්. ඔන්නේ සතුට භුක්ති විඳින්මින් වාසය කරන්න පුළුවන්. එහෙනම් අපි තුල සතුටක්, සැනසුමක්, සැපයක් දැනෙන අවස්ථාව අත්‍යවශ්‍යයි. ඒතර ඒක උදා වෙනවත් එක්ක අර උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ දෙක හයින් වෙලා යනවා. ඊට පස්සේ අපේ හිත දැන් හොඳට එකඟ වෙලා තියෙනවා. දැන් මේ අරමුණේ ආශ්වාසය එකඟ වෙලා ප්‍රශ්වාසය එකඟ වෙලා වමේ එකතු වෙලා මේ දකුණේ එකතු වෙලා මේ විදිහට අපි පරයන්ක භාවනාව හෝ සක්මන් භාවනාව හෝ ඒ අවස්ථානුකූලව කරනකොට ඒතර ඒ ඒ අරමුණේ දැන් හොඳට හිත ඒකාග්‍ර වෙමින් තියෙනවා නම් ඒ කියන්නේ දැන් හිතට වෙන බාහිර අරමුණු වලට යන්න අවකාශයක් නැහැ. මොකද හිතේ ඒකාග්‍රතාවයක් ගොඩනැගිලා තියෙනවා. හිත දැන් එකට නිකන් ගොනු වෙලා තියෙන්නේ. එකතු වෙලා තියෙන්නේ. ඒක රාශී වෙලා තියෙන්නේ. තෝරාගත්ත අරමුණකට එල්ල වෙලා තියෙන්නේ. ඔන්න ඒකාග්‍රතාවයෙන් තියෙනවා නම් හිතට කාමච්ඡන්ද නීවරණයට අවස්ථාව නැති වෙනවා. කාමච්ඡන්ද නීවරණයේ ස්වභාවය තමයි අරමුණෙන් අරමුණට රස හොය හොයා යන එක. වින්දනයක් ආස්වාදයක් හොය හොයා යන එක. නමුත් දැන් මේ වෙලාවේදී මේ ඉදිරිපත් කළ තියෙන අරමුණ තුළ හිත හික්මිලා තියෙනවා. ඒ මතුවෙන මතුවෙන අරමුණ හොඳින් විමසා බලමින් වාසය කරනවා. ඉතින් හිතට අර වෙනත් බාහිර අරමුණු ඔස්සේ පැන පැන යන්න දුව පැන යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ඒකාග්‍රතාවය අර කාමච්ඡන්දයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ඔය අපි තුල ගොඩනැගෙන මෙන්න මේ සමාධි අංග පහ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන සමාධි අංග පහ අර අපි කතා කරපු ඒ නීවරණ පහට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. විතක්කයට නම් තීන මිද්දේ පළවා හරින්න පුළුවන්. ਵਿਚාරයට විචිකිච්ඡාව පළවා හරින්න පුළුවන්. ඊළඟට ප්‍රීතියට ව්‍යාපාදේ පළවා හරින්න පුළුවන්. සුඛයට උද්දච්ච කුක්කුච්චේ පළවා හරින්න පුළුවන්. ඊළඟට ඒකාග්‍රතාවයට කාමච්ඡන්දේ පළවා හරින්න පුළුවන්. එතකොට දැන් ඔන්න අපිට හම්බ වෙනවා නීවරණ යටපත් වෙච්ච, නීවරණ ඉවත් වෙච්ච, తాවකාලික ඉවත් වෙච්ච හිතක්. මෙන්න මේ මට්ටම අපිට ප්‍රථම ධාන මට්ටම වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එකාතකින් ප්‍රථම ධානයේ විවිධ පරාසයන් ක්‍රියාත්මක වෙනවා. සමතේ පැත්තෙන් කතා කරනවා නම් එතකොට මේ නිවරණ පහ යටපත් වෙලා සෑහෙන දුරට මේ ධානාංග පහ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහ සෑහෙන දුරට බලවත් වුණා නම් ඒක ප්‍රථම ධානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ආනාපාන සතිය හරහා යනකොට ඒකේ පුළුල් පරාසයක් හඳුනා ගන්න පුළුවන්. ඒ ආශ්වාස ප්‍රශ්වාසයටම හිත නැංවමින් මේ කටයුත්තේ හොඳට පහසුවෙන් ඉන්න අවස්ථාව ඒකේ මෘදු අවස්ථාවක් නැත්නම් ඕමක අවස්ථාවක් මුල් අවස්ථාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. පස්සේ හැබැයි මේ කටයුත්ත සාර්ථක වෙන්න සාර්ථක වෙන්න සමාධිය පැත්තටම නම් හිත නැමුනේ සමහර විට ආනාපාන සති නිමිත්තක් වගේ පහළ වෙලා ඒකටත් හිත නංවමින් වාසය කළා තවත් හිත සූක්ෂම කළා ඒකටත් හිත යොමු කරලා ඉන්නකොට ඒකට නැවත නැවත හිත නංවමින් ඉන්නකොටත් ඒකෙත් ඒතකොට ප්‍රථම ධානයේ තවත් අවස්ථාවක් ඉදා ගන්න පුළුවන්. නමුත් තවත් එහාට යනකොට මේ අරමුණටම හිත கிඳා බහැලා ඒකෙම নিমগ্ন වෙලා ඒකෙම බැහැගෙන ඉන්නකොට ඔන්න තවත් ප්‍රථම ධානයේ තවත් ගැඹුරු මට්ටමක් හිතා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ යම් යම් යෝගාවචරීන් ඒ ප්‍රථම ධ්‍යාන මට්ටම උනත් හඳුන්වන්නේ ඔය ලොකු ප්‍රදේශයක ලොකු පරාසයක. එතකොට ඕමක අවස්ථාවක්, මධ්‍යම අවස්ථාවක්, උත්කෘෂ්ඨ අවස්ථාවක්. ඉතින් වගේ අපිට මේ ධහනවලත් ලොකු පරාසයක් හඳුනා ගන්න පුළුවන්. දැන් විපස්සනාවෙන් මේකම සිද්ධ වෙනවා. එතෙන්දී ඇත්තටම ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණට හිත නංවන අවස්ථාව. ඒකේ හොඳට විසිරෙන්නේ නැතුව ඒ තෝරගත්ත මේ මොහොතේ හටගත්ත ඒ ඒ අරමුණට හිත නංවමින් නංවමින් වාසය කරනවා නම් එතන විතක්කේ තියෙනවා. ඒ අරමුණ නැවත නැවත හොඳින් විමසනවා නම් එතන ਵਿਚාරයක් තියෙනවා. ඊළඟට ඒ කටයුත්ත දැන් හිත තමා විසින්ම කිසිම අපේ ලොකු බලපෑමක් නැතිව සැහැල්ලුවෙන් කරගෙන යනවා නම් එතන ප්‍රීතියක් සහනයක් තියෙනවා. ඊපස්සේ දැන් ඉතින් හරිම සුවයක් තියෙනවා. සැපයක් තියෙනවා. මොකද දැන් මේ වැඩේ යා විසින්මයි කරන්නේ. අපිට ලොකුවට අර නැවත නැවත මේකට ගෙනහිලා යොදවන්න උවමනාවක් නැහැ. මොකද දැන් හිත විසින් මේකට පුරුදු වෙලා. අලුත් අරමුණක් ආපු ගමන් ඒකට යොමු වුණා, ඒක බැලුවා. අලුත් තවත් අරමුණක් ආවා නම් ඒකට යමු වුණා බැලුවා. ඒක දැන් හිතට දැන් පුරුදු වෙලා හිත දැන් මේ වැඩේ කරගෙන යනවා. දැන් ඉතින් අපිට තියෙන්නේ බොහොම පහසුවෙන් ඉන්න, සුවයෙන් ඉන්න. ඒතර මේ නීවරණ පහ යටපත් වීම නිසා ඒ සුවය, පහසුව, සැපය යෝගාචරයේ විපස්සනාදීත් භුක්ති විඳිනවා. ඊට පස්සේ අපි හිතමු එයාට දැන් මේ අරමුණු සම්බන්ධයෙන් කිසිම සැකයක් නැහැ. ඒ අරමුණු සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් එයා ප්‍රඥාවකින් බලාගෙන ඉන්නවා. එතකොට ඒ ඒකාග්‍රතාවයත් හොඳට තියෙනවා. එතකොට ඒ අංග පහම විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන අංග පහ අපි කායानुපස්සනාවක අපි තුමු ධාතු මනසිකාරයක් කරද්දිත් ක්‍රියාත්මක වෙනවා. නැත්නම් වේදනානුපස්සනාවක ඒ ඒ වේදනාවට හිත නංවමින් ඒවා විමසා බලමින් ඉන්න අවස්ථාවෙදිත් ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් අපි චිත්තානුපස්සනාවක ඒ ඒ පැමිණෙන පැමිණෙන සිතුවිල්ල නැත්නම් සිත හඳුනා ගනිමින් ඒකට හිත යොමු කරමින් නැවත නැවත වාසය කරද්දිත් සිහියෙන් වාසය කරද්දිත් ඒකකටවත් මුලා නොවි වාසය කරද්දිත් ඔන්න ඔය අවස්ථාව අපිට හම්බ වෙනවා. එතන ඔන්න ඔය මට්ටම අපිට ප්‍රථම ධ්‍යාන මට්ටමක් වශයෙන් විපස්සනාදී හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ කටයුත්ත තව ටිකක් හොඳින් කරගෙන යනකොට දැන් ලොකු ප්‍රදේශයක හිතට හැසිරෙන්න උවමනාවක් නැහැ. දැන් හිත තව ටිකක් ඒකාග්‍ර වෙලා. දැන් අපි හිතමු අපි වේදනානුපස්සනාවක් වඩවන්න හිටියේ. හැබැයි කයේ විවිධ තැන්වලයි වේදනා හටගත්තේ. ඒ නිසා හිතට ටිකක් කය පුරා යොදවන්න සිද්ධ වුණා. ස්ථානය වශයෙන් ගත්තොත් ටිකක් එහෙට මෙහෙට ඒ හැසිරෙන්න සිද්ධ වුණා. එතකොට අන්නේ විතක්කේ බලපෑම ප්‍රබලව දැනෙනවා. ਵਿਚාරයේ බලපෑමත් ප්‍රබලව දැනෙනවා. මොකද ස්ථානය වශයෙන් වෙනස්. අරමුණු වශයෙන් ප්‍රබලව වෙනස්කමක් දැනෙනවා. හැබැයි ඊට පස්සේ හිත ටිකක් පුරුදු වෙලා වුණාට පස්සේ මේ වැඩේට ඊළඟට තව ටිකක් අපේ හිතේ සම්පජඤ්ඤය දියුණුවාට පස්සේ දෙයක් දිහා අතිසූක්ෂමව බලන්න පුළුවන් කුසලතාවයක් හිතේ ගොනු වුණාට පස්සේ එයාට හුඟක් අර ඈත තියෙන අරමුණ වලට යන්න දෙයක් නැහැ මේ ළඟ තියෙන දැන් බලන අරමුණම දැන් නිකන් කැඩිලා පේනවා කුඩා කුඩා කොටස් වලට වෙන් වෙලා පේනවා විස්තර සහිතව පේනවා ඒ එතකොට ඒ කුඩා කුඩා දෙයක් කුඩා කුඩා අරමුණක් කුඩා කුඩා වේදනාවක් බලමින් දැන් එයාට නිකන් එක තැන වගේ හිත තියන් ඉන්න පුළුවන්. මොකද ඒ අරමුණු ඊටාම සූක්ෂමයි. සියුම්. එකම තැන වගේ තමයි තියෙන්නේ. දැන් ඒතකොට විතක්කයක බලපෑමක් ලොකුවට නැහැ. ඒක අතිශය සූක්ෂම වෙලා විතක්කේ නිකන් නැතුව වගේ. දැන් එක තැනම නිකන් අරමුණු හට ගන්නවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒතකොට ਵਿਚාරය කියලාත් ලොකුවට කරන්න දෙයක් නැහැ. මේක දැන් සියුම්ම මට්ටමක තියෙන්නේ. ඒතකොට ඔය වගේ මට්ටමක් අපිට දෙවන ධානයේ වශයෙන් විපස්සනාදී හඳුන ගන්න පුළුවන්. මොකද අර රළු මට්ටමක විතක්ක ਵਿਚාරයක් ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවට හිත හොඳට එක තැනව නිකන් නතර වෙලා වගේ හැබැයි පැමිණෙන පැමිණෙන අරමුණු පිළිබඳව දැනුවත් වෙමින් වාසය කරනවා. දැන් ඔන්න තවත් ප්‍රීති සහගත ගතියක් මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා ඇති වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ධම්මපදෙහිමත් දේශනා කරනවා අමානුෂී රති හෝති පස්සතෝ උදයබ්බයන් කියලා. ඒ කියන්නේ යම්සි කෙනෙක් මේ උදයව්වයක් දකිනවා නම් ඇතිවීම නැතිවීම ස්වභාවයක් බොහොම සියුම්ව දකිමින් වාසය කරනවා නම් එතන එයාට නිකන් නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා මේ කටයුත්ත නිසා. දැන් ඉතින් අර නීවරණ ඔක්කොම අයින් වෙලා තියෙන්නේ. මෙයා තුල දැන් මේ ප්‍රඥාවක් අවදි වෙමින් යනවා. ඉතින් එතකොට අන්න ඒ පහළ වෙන ප්‍රීතිය හරීම සාමාන්‍ය මිනිස්සෙකුට හිතාගන්න බැරි අමානුෂික ප්‍රීතියක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් තවත් ටිකක් කොහොම යනකොට ඔය ප්‍රීති සාගත தත්ත්වය තව ටිකක් එහාට ගිහිල්ලා ප්‍රීතිය වෙනුවට ටිකක් මධ්‍යස්ත සතුටක්, සැහැල්ලු සතුටක්, සැනසෙල්ලක් මේකට වෙන්න ඉඩ හැරලා බලා ඉන්න පුළුවන් ගතියක් ඔන්න යෝගාවචරයක් අත්දකින්න. දැන් එතකොට එයාට වෙන් කරගන්නත් බෑ මේක මේ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් කියලා ඒ තරමට සියුම් වෙලා. සමහර විට අපි ධාතු මනසිකාරයක් නම් වඩමින් හිටියේ මේක මේ පඨවි ධාතුවේ ලක්ෂණයක්ද, ආපෝ ධාතුවේ ලක්ෂණයක්ද, තේජෝ ධාතුවේ ලක්ෂණයක්ද, වායෝ ධාතුවේ ලක්ෂණයක්ද කියලා එහෙමවත් වෙන් කරගන්න බෑ. නිකන් යම්කිසි චලනයක්, කම්පනයක් සියුම් වෙනසක් විතරයි වෙන්නේ. ඉතින් ඒක දිහා දැන් එයා ටිකක් බොහොම මධ්‍යස්තව බලන් ඉන්නවා. දැන් මේ ටික ටික හිත හැරෙනවා නිකන් උපේක්ෂාවට. දැන් මේ අතරමැදි අවස්ථාවක්. දැන් මෙතන යම් කිසි සැනසෙලිදායක ගතියක් තියෙනවා. මොකද කලින් තරම් ලොකු දරතයක් නැහැ. ලොකුවට කරන්න දෙයක් නැහැ. අරමුණ සියුම් වෙලා තියෙන්නේ. ඒතර එතන මේ සිද්ධ වෙන විපරිණාමය දැකගනිමින් බොහොම සැනසෙල්ලේ ඒකෙන් පොඩ්ඩක් ඉවත් වෙලා වාසය කරනවා. එතකොට මේ ඉවත් වෙච්ච ගතිය ඒකට වෙන්න ඉඩ ඇරලා තමන් පරතෝ බැලමකින් බලන ගතිය මෙතන හොඳට කැපිලා පේනවා. මොකද තමන්ට අත දාන්න තරම් දෙයක් නැහැ. හිත දැන් ඒකට එක්ක ලොකුවට සම්බන්ධයක්වත් නැහැ. හැබැයි වෙන තැනක විසිරලත් නැහැ. හොඳට සැනසෙල්ලේ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. සියුම්ම බලාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ අවස්ථාවක් අපිට තුන්වෙනි ධ්‍යානයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් මේ නුවණ දැන් එයා තුළ දියුණු වුණා. විපස්සනාවක් සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති නැත්නම් සමුදේ වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් සමුදේ වය ස්වභාවයක් දක්මින් වාසය කළා ඒ තුලින් යම් නුවණක් විපස්සනා නුවණක් ඉපදුනා ඒක තුල දැන් තව තව යෝගාවචරයේ දියුණු වෙන්න දියුණු වෙන්න එක අතකින් අපිට කියන්න පුළුවන් ඒ යථාභූත ඥාන දර්ශනයක් දෙයක් පිළිබඳ ඇත්ත ඇත් සැටියෙන් දැක ගැනීමක් දැන ගැනීමක් දැන් අන්න යෝගාවචරය ඇතුළු සිද්ධ වෙනවා. දැන් මේතකොට අපි මේ කතා කරන්නේ සමාධි පැත්තක්ම නෙමෙයි. සමාධියට දැන් ඒතකොට ප්‍රඥාව හොඳට දැන් අත්ලක් සපේනවා. අනුග්‍රහයක් කරනවා. සමාධියට දැන් ප්‍රඥාව එකතු වෙලා සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාහිත තැනැත්තා සමාහිත බවමයි එනම් මෙන්න මේ ඇත්ත ඇත්තෙන් දකින්න උදව් කරන්නේ. එතකොට අපි මේ තනාගත්ත සමාධිය නිකන් තියාගෙන ඒක ඇතුළට වෙලා භුක්ති විඳින්මින් සතුටින් ඉන්නවා පමණක් නෙමෙයි. මේකයිලා සමත ආකල්පයක්. දැන් අපි කරන්නේ එකතු කරගත්ත මේ තනාගත්ත සමාධිමත් භාවය යොදමින් හොඳට විමසා බලමින් අපි තුල විපස්සනා නුවණක් උපදව ගන්න කටයුතු කරනවා. මේ අවස්ථාවේදී එවනම් අපිට තේරෙනවා දැන් ඒ නුවණ ටික ටික තව මෝරමින් දියුණු වෙමින් ඉස්සරහට යනවා. මුලින් තිබිට මට්ටමට වඩා දැන් ගැඹුරකට පරිණත බවකට යෝගාවචරය අරගෙන යනවා. දැන් එතකොට අර සිද්ධ වෙන දේ දිහා බොහොම මධ්‍යස්තව බලන්න පුළුවන් ගතියක්. ඉවසිල්ලේ බලන්න පුළුවන් ගතියක්. සැනසille බලන්න පුළුවන් ගතියක් යෝගාවචරයේ බුද්ධි දෙනවා. ඉතින් එතන තියෙනවා අන්න අර විරාගය. <clears throat> ඉස්සෙල්ලා නම් තිබුණේ අරමුණත් එක්ක නිකන් ඇලී ගැලී ස්වභාවයක්. දැන් එහෙම නැහැ. සෑහෙන අරමුණින් ඉවත් වෙච්ච ගතියක් හිත නිකන් තමන්ගේ පාඩුවේ ඉන්න ගතියක් හුදේකලාවේ ඉන්න ගතියක් තමයි ඔන්න වැටහෙන්නේ. දැන් ඉතින් අර කලින් තිබිච්ච ප්‍රීතිය, සොම්නස ඒව වෙනුවට දැන් අන්න උපේක්ෂාව තමයි මතුවෙන්නේ. උපේක්ෂා සහගත බවට ලොකු තැනක් එනවා. විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම හිම දියුණුලා එනකොට දැන් ලොකුවට Tamanට කරන්න දෙයක් නැහැ. නිකන් පැත්තකට වෙලා බලන් ඉන්නයි තියෙන්නේ. වෙන දෙයකට ඉඩ දීලා බලන් ඉන්නයි තියෙන්නේ. ඔන්න වගේ මට්ටමක් අපිට ඒ හතරවෙනි ධ්‍යාන මට්ටමේ මුල් අවස්ථාවකෙන් හඳුනා ගන්න පුළුවන්. තාම නිකන් අරමුණු තියෙනවා නොතිබෙනවත් නෙමෙයි. හැබැයි හිතට දැන් ඒවත් එක්ක ගනුදෙනු කරන්න උවමනාවක් නැහැ. හිත හුදකලාවේ ඉන්න කැමති. විවේකයෙන් ඉන්න කැමති. උපේක්ෂාවෙන් ඉන්න කැමති. ඒ කිසි දෙයක් එක්ක සම්බන්ධ නොවි ඉන්න කැමති. එතතර මෙන්න මේ වගේ මට්ටමක් තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ආසන්නයේ තියෙනවා. එතකොට ඒක තව වර්ධනය වුණොත් අපිට තවත් නිබ්බිදාවක් තවත් මේ දේවල් කෙරෙහි එවන් නිෂ්පලත්වය, ශූන්‍යත්වය, නිස්සාරත්වය දැකලා තවත් ඒවා ගැන කලකිරිලා හිත මේ සියල්ලෙන් ඉවත් වුණොත් අනුශිත භාවයටපත් වුණොත් කිසිවක් උපාදාන නොකරන තත්ත්වයටපත් වුණොත් අන්න උපේක්ෂාවේ තවත් මට්ටමක් අපිට හම් වෙනවා. අපිට කියන්න පුළුවන් අර කලින් තිබුණාට වඩා ප්‍රබල උපේක්ෂාවක්. අනයෝගාවචරයක් පුරුදු වෙනවා. මේකත් ඉතින් හතරවෙනි දහනේ තවත් මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට යෝගාවචරයක් මේවා අත්දකින්නේ එතකොට විවිධ මට්ටම් වලින්. මුලදී නිකන් එයාට ඒකේ සේයාවක් පමණයි තිබුණේ. ඒක තව ටිකක් බහුලීකృత කරන්න කරන්න ඒක දැන් හොඳට තහවුරු වෙච්ච බවක් එයාට තේරෙනවා. දැන් ඉතින් එතෙන්ට නැවත නැවත හිතපත් වෙනවා. ඒ දේවල් ඈතට ඈතට යනවා ඒ අරමුණු. යෝගාවචරයට පුළුවන් සැහැල්ලුවෙන් ඒ දිහා බලාගෙන ඉන්න. උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න. මදහත්වයේ දිහා බලාගෙන ඉන්න. කිසිම සංස්කාරයක් කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ මට්ටම අපිට එතකොට හතරවෙනි ධ්‍යානයේ මුල් මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු සම්පූර්ණයෙන්ම හිත අරමුණෙන් ගිලිහුණා. දැන් ඔන්න හිතට පිහිටන්න තැනක් නැහැ. විඥාණයට පිහිටන්න තැනක් නැහැ. දැන් මේ අනිශ්චිත බවකට හිතපත් වුණා. කිසිවක් උපාදාන නොකරන තත්ත්වයකටපත් වුණා. ඉතින් සුළු කාලයකට අපි තුමු යෝගාචරයක් මේක අත්දකින්න. එතකොට ඒකත් අන්න හතරවෙනි ධ්‍යානයක මුල් අවස්ථාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. තවදුරටත් යනකොට ඉතින් මේක තව තව දියුණු කළා යෝගාචරයට දැන් මේ தත්ත්වය අත්දැකීමින් වාසය කරන්න පුළුවන්. අපිට විනාඩි 15ක් 30ක් ඒ තුල වාසය කරන්න පුළුවන් නම් අන්න යම්කිසි සීමිත ප්‍රදේශයක යෝගාචරයක අත්දකින්නවා එක්තරා අන්දමකින් උපාදාන රහිතව සැනසille කිසිවක් ඇසුරු නොකර ස්වාධීනව නිදහසේ වාසය කිරීමක්. එතකොට ඔන්න තවත් මේ හතරවෙනි ධ්‍යානෙ දිනු වෙලා තියෙනවා. එතකොට මේ හතරවෙනි ධ්‍යානය ගත්තාම ඒකේ තව තව මට්ටම් වශයෙන් අරූප ධ්‍යාන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ආකාසන් ලංචායතනය, විඥාන ලංචායතනය, අකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතන කියන මෙන්න මේ අරූප ධ්‍යාන හතරත් හතරවෙනි ධ්‍යානයේ අවස්ථාව වශයෙන් තමයි සමත පැත්තදී පෙන්නන්නේ. ඒබම් ඒකම අපිට විපස්සනාදිත් කතා කරන්න පුළුවන්. දැන් අර හතරවෙනි ධ්‍යානය පළවෙනි මට්ටම අර අපි කිව්වා වගේ නිකන් යම්සි විරාගී තත්වයක් හිතේ ඇති වෙලා අරමුණු වලින් හිත ටිකක් ඉවත් වෙලා උපේක්ෂා සහගතව සැහැල්ලුවෙන් මධ්‍යස්තව ඉන්න අවස්ථාවක් වශයෙන් මුල් අවස්ථාව වඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් එහාට ගියාම අරමුණු දැන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා හිත එකකවත් බැඳෙන්නේ නැතුව, එකකවත් ඇලෙන්නේ නැතුව, එකකවත් ගැටෙන්නේ නැතිව ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අනිශ්චිතව වාසය කරන ඊළඟ මට්ටමක් හඳුනගන්න පුළුවන්. දැන් එතකොට මේ தત્ත්වය යෝගාචරයක් තුළ දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ ඉඩ කඩ වැඩි වෙනවා. දැන් කලින් නම් හිත හරිම ව්‍යාකූලයි හිතේ සංඥා බහුලයි හිතේ ඉඩ කඩ හරි අඩුයි. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් ඇත්තටම යෝගාචරයේක් අත්දකින්න තමන්ගේ හිතේ පැහැදිලි ගතියක්. අරමුණු නිකන් ඉවත් වෙච්ච ගතියක්. හිත ඉඩකඩ සහිත තැනක් බවට පත් වුණා. ඉස්සෙල්ලා නම් අපි හිතමු අපේ ගෙයක් තිබුණා අස් කළා නෑ එන හුඟක් කාලයකට. ඉතින් ඒ නිසා හරිම අපිරිසුදුයි. බඩු මුට්ටු ගොඩ ගැහිලා තැන් තැන් වල දාලා හරිම අපිලි වෙලයි. නමුත් අපි හිතමු ඔන්න අපිට හිතක් පහළ වෙලා ඒක සම්පූර්ණයෙන්ම අස් කරගෙන අස් කරගෙන යනවා අවශ්‍ය බඩු මුට්ටු නියමිත තැන් වල තැන්පත් කරනවා අනවශ්‍ය දේවල් ඔක්කොම ඉවත් කරනවා ටික ටික මේ ගේ පිරිසුදු කරමින් අපි කටයුතු කළා නම් ඔන්න දැන් හොඳට ඉඩ කඩ සහිත ගයක්. බඩු මුට්ටු ටික අවශ්‍ය තැන තැම්පත් කරපු ගයක්. බලන්න ප්‍රිය උපදවන ගයක්. ඉන්න හිතන ගයක්. ඔන්න අපිට හම් වෙනවා. ඒ වගේ තමයි එහෙනම් අපේ හිතත් අර කෙලවරක් නැති කිසිම ප්‍රයෝජනයක් නැති සිතුවිලි සංඥා මේකේ ගොඩ ගැහිලා තිබුණා. ඉතින් ඒවා දැන් ඉවත් වෙවි ඉවත් වෙවි හිත ටිකක් සහනශීලී ගතියකට, තැම්පත් ගතියකට, සැහැල්ලු ගතියකට ඉඩකඩ සහිත ගතියකටපත් වෙනවා. දැන් ඔන්න ඉඩකඩ හොඳට පැතිරිච්ච අවස්ථාව. සියලුම සංඥාවන් හිතින් ඉවත් වෙලා අරමුණු සෑහෙන දුරට ඈත් වෙලා දැන් අරමුණක් ළඟ පාත ඇත්තේවත් නැහැ. දැන් ඔන්න මේ සැනසෙලිදායක తত্ত্বය එහෙමත් නැත්නම් නිදහස් తত্ত্বය සෑහෙන දුරට පැතිරිච්ච අවස්ථාව අපිට ආකාසානංචායතන තත්වයක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. මොකද එතෙන්දී ඉඩකඩ හුඟක් වැඩි. හිසේ ඇතුලේ මුකුත් නැහැ ඉතින්. අරමුණක් කියලා දෙයක් නැහැ. සංඥා ඔක්කොම මැකිලා ගිහිල්ලා දැන් හොඳට ඉඩකඩ සහිතයි අවකාශය සහිතයි හිස් ස්වභාවය සහිතයි. එතකොට මේ හිතේ තියෙන ඉඩකඩ <clears throat> පැතිරිච්ච ආත්පස පැතිරිච්ච අවස්ථාව අපිට හඳුනා ගන්න පුළුවන් දැන් සීමාවක් පේන්නේ නැති තරම්. හතර පැත්තටම නැත්නම් අට දිශාවටම හැම දිශාවකටම දැන් හොඳට හිතේ ඉඩකඩ පැතිරලා තියෙනවා. මේ අහවල් තැනයි මේකේ සීමාව කියලා පෙන්වන්න බෑ. හිත හොඳට ඉඩකඩ සහිත වෙලා කිසිම සංඥාවකින් ඇවිරිලා නැහැ. සීමාවක් හිතට පනවන්න බෑ. දැන් එතකොට හොඳට පැතිරිච්ච හිතක්. නැත්නම් හිස් තැන හොඳට පැතිරලා තියෙනවා. හිස් ස්වභාවය හොඳට පැතිරලා තියෙනවා. ඉඩකඩ හොඳට පැතිරලා තියෙනවා. කිසිම ක්ලේශයක් නැහැ. ඒ වගේමයි කිසිම බරක් නැහැ. කිසිම උපාදානයක් නැහැ. කිසිම අරමුණක් නැහැ. ඉතින් ඔන්න ඔය தත්ත්වය අපිට ආකාසානංචායතන මට්ටමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. එතකොට යෝගාවචරය මේ தත්ත්වෙම වෙනත් පැත්තකට අර්ථකථනය කරන්න පුළුවන්. දැන් මේ අවකාශයේ පමණක් නෙමෙයි. මේ අවකාශය ගැන හොඳ දැනුවත් බවකුත් තියෙනවා. මොකද අවකාශයේ තියෙන බව දැනගෙන විතරක් නැහැ. අවකාශයේ තුල හොඳ දැනුවත් බවකුත් පැතිරලා තියෙනවා. ඒතකොට තමන්ගේ දැනුවත් බව දැනුවත් භාවය හාත්පස පැතිරලා තියෙන්නේ. ඒක දැනුවත් බව එක අරමුණකට කොටු වෙලා සීමා වෙලා පටු වෙලා නැහැ. දැන් තමන්ගේ දැනුවත් බව හාත්පස පැතිරිච්ච දැනුවත් බවක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේක විඥානංචායතන මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද තමන්ගේ ඒ අපතිත්‍ත්‍ත විඥාන මට්ටම, නොපිහිට විඥාන මට්ටම සෑහෙන්න ඔන්න පැතිරිච්ච අවස්ථාවක් මේ විඥානංචායතන මට්ටමට එනකොට යෝගාවචරයට විපස්සනා පැත්තෙන් ඉතින් අඳුන ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ දැන් තවදුරටත් ඕකේ වාසය කරද්දී දැන් මේ කෙනෙක් පුඤ්ජලයක මමෙක් පිළිබඳ දැන් හැඟීමක් නැහැ. ඒතර ඒ සත්පුජ්‍යන සංඥා පිළිබඳ හැඟීමක් නැහැ. කිසිවෙක් නැහැ. කිසිවක් නැහැ. නැති කිංචි. ආකින්චඤ්ඤායතන මට්ටම මෙතන හඳුන ගන්න පුළුවන්. මොකද ආකින්චඤ්ඤායතන මට්ටමේ ස්වභාවය තමයි කිසිවක් නැහැ කියන එක. කිසිම දෙයක් නිරූපණය වීමක් ඇත්තෙත් නැහැ. කිසි වෙක් බවට පත්වීමක් ඇත්තෙත් නැහැ. දැන් මේ විපස්සනා මට්ටමේදී. එතකොට තවත් ගැඹුරුයි. අර සමතේදී නම් අර ද්‍රව්‍යමය වශයෙන්, රූප වශයෙන් කිසිවක් නැහැ කියන එක තමයි අරූපී මට්ටමකදී ඉස්සරහට ගන්න තියෙන්නේ. නමුත් දැන් මෙතෙන්දී ඊටත් වඩා ගැඹුරකට ගිහිල්ලා අපිට හිතා ගන්න පුළුවන් සත්පුද්ගල භාවයක් නැතුව තැනැත්තෙක් පුද්ගලයෙක් හදන්න නැතිව ආත්මීය ස්වභාවයක් හදන්න නැතුව ආත්මයට අයක් අයත් දෙයක් අයිති දෙයක් තනන්න නැතුව අන්න ආත්පස පැතිරිච්ච ඒ අනාත්ම ස්වභාවය කිසිවක් නැති ස්වභාවය යෝගාවචරයක් අත්දකිනවා නම් ඒක ආකින්චඤ්ඤායතන මට්ටමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. දැන් ඊටත් පස්සේ අපිට මේක අර්ථකථනය කරන්න පුළුවන් සංඥා ශීර්ෂයෙන්. කොහොමද සංඥා ශීර්ෂයෙන් අත් දක්වන්නේ? දැන් එතකොට මේ මට්ටමේදී දැන් මේ හාත්පස පැතිරිච්ච අවධානයක් තියෙනවා දැනුවත් බවක් තියෙනවා කිසිම අරමුණක් ඒ තුළ පෙන්눔 කරන්නේ කොහෙවත් පිහිටලා නැහැ හොඳ අවදියෙන් ඉන්නේ සැහැල්ලුවෙන් ඉන්නේ කිසිම ආතතියක් නැහැ ඔන්න වගේ තත්ත්වයක් එතකොට හිතේ බලපවත්තන්න. එතකොට මේ මට්ටමේදී කිසිම අර ලෝකේ තියෙන සාමාන්‍ය ඕලාරික සංඥා මොකක්වත් නැහැ. ගෙවල් දොරවල් ගැන සංඥාවක්, අමුදරුවන් පිළිබඳ සංඥාවක්, යාන වාහන පිළිබඳ සංඥාවක්, ඡන්දය පිළිබඳ සංඥාවක්. ඉතින් මේ අද කාලේ තියෙන මේ මොකක්වත්ම සංඥාවක් රටේ ලෝකෙ පිළිබඳ සංඥාවක් ඇත්තෙම නැහැ. න සංඥ සංඤී කියලා ඉතින් තේරෙනවා. එතකොට කිසිම ඒ සාමාන්‍ය අපි ලෝකේ ගනුදෙනු කරන කිසිම සංඥාවක් දැන් මෙතන නිරූපණය වෙන්නේ හැබැයි ඉතින් එයාට මේ සංඥා විකෘතියක් වෙලත් නෙමෙයි මේ. මේ හොඳ සිහියෙන් ඉන්නේ. සිහි විකල් වෙලා සිහි විසඥ වෙලා කලන්තේ හැදිලත් නෙමෙයි මේ ඉන්නේ. හොඳ සිහියෙන් ඉන්නේ. ඒ නිසා ඒ න විසඥ සංඤී කියන අවස්ථාවක් තේරෙනවා. කියන්නේ කිසිම විසඥතාවයකටපත් වෙලා සංඥා විකෘති වෙලා උතුර දකුණ මාරු වෙලා ඉන්නව නෙමෙයි මේ. හොඳට සිහියෙන් ඉන්න අවස්ථාව. ඒ නිසා විසඥ වෙච්ච මට්ටමකුත් නෙමෙයි. ඒ වගේමයි දැන් මේ ඇවිල්ලා හුඟා ප්‍රබලව දැඩි වීරයක් යොදලා දැඩි ආයාසයක් යොදලා පැමිණෙන්න තියෙන සංඥා වළක්වමින් බරපතල විදිහට ඉන්න තත්වයකුත් නෙමෙයි. කොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. ඒතර හිත තුළ නුවණ ක්‍රියාත්මක වෙනවා. විපස්සනා නුවණ හොඳින් බලපවත්වනවා. ඉතින් ඒ නිසාම එයාට ලොකු දැඩි වීරයකින් මේ සංඥා ඇති වෙන එක වළක්වන්න දෙයක් නැහැ. ඉතින් එතකොට මේ අසඤ්ඤ තත්ත්වයක්වත් නෙමෙයි මේ න නෝපි අසඤ්ඤී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සංඥා පැත්තෙන් කතා කරද්දී එතකොට මෙතන තියෙන්නේ අර සාමාන්‍ය අරූප මේ රූපාවචර ධානවල අසඤ්ඤ තත්වයකුත් නෙමෙයි මේ ඇවිල්ලා ඊට වඩා බොහොම සැහැල්ලු මධ්‍යස්ත සංස්කාර බලෙන් යටපත් නොකරපු නුවණ නිසාම ඒවා ඉවත් වෙලා ගිය අවස්ථාවක්. නෝපි අසඤ්ඤී න විභූත සංඤේ. ඒ වගේමයි මේ සාමාන්‍ය මේ ප්‍රකෘති සංඥාවන් නැත්නම් ලෝකේ තියෙන මේ සාමාන්‍ය රළු ඕලානික සංඥාවන් කවම කවදාවත් ඇති කරගන්න බැරි තරමට ඒවා විනාශ කළ දාපු අවස්ථාවකුත් නෙමෙයි. මේකෙන් ඉවත් වෙච්ච ගමන් Tamanට ඕන වෙලාවක ඒ සාමාන්‍ය පුරුදු සංඥාවලට යන්න පුළුවන්. ආයෙත් ඒ සංඥා මතක් කරගන්න පුළුවන්. තව කෙනෙක්ව අඳුන ගන්න පුළුවන්. රූපයක්, සද්දයක්, ගඳක්, රසක්, පහසක් මේ ඕන දෙයක් හරි පහසුවෙන් අඳුන ගන්නත් පුළුවන්. ඒවා විනාශ කරලා දාලත් නැහැ. විභූත සංඤී. ඒතකොට මෙන්න මේ අවස්ථා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කලහවිවාද සූත්‍රයේදී න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී කියලා මේ සංඥා ශීර්ෂයෙන් ඒ එකතින් කියනනම් ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ ලොකු පරාසයක්. එතකොට මුල් මට්ටමේදී හතරවෙනි ධ්‍යානයේ මුල් මට්ටම සමහරට තාමත් පෘථග්ජන භූමිය වෙන්න පුළුවන්. තව ටිකක් එහා යනකොට ඔන්න ආර්ය භූමියක් ගැන කතා කරන මට්ටමක් වෙන්න පුළුවන්. එතකොට මේ සෑහෙන පුළුල් පරාසයක එතකොට මේ අරූප ධ්‍යානවල හතරවෙනි ධ්‍යානයේම විවිධ අවස්ථාවන් අපිට විපස්සනාදී දැක ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අපි මේ සංඥාවන්ගේ අතිශය සූක්ෂම අවස්ථාවක් අපිට හිතා ගන්න පුළුවන් නේම සංඥා නා සංඥා අතර මට්ටමක් වශයෙන් විපස්සනාවේ හම්බ වෙනවා. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් සමතේ හම්බ වෙන නේම සංඥා නා සංඥා අතර මට්ටමේදීත් යම් හෝ සංඥා මට්ටමක් තියෙනවා. ඒක සමහර විට මේ ලෝකේ තියෙන ඕලාරික සංඥාවක් වෙන්නත් පුළුවන්. නමුත් විපස්සනාවේදී ඒ සංඥා කිසිවක් නැහැ. හිතේ පැහැදිලි ගතියක්, සැහැල්ලු ගතියක්, නැත්තම් නිදහස් ගතියක් තියෙන බව තමයි මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව හිතා ගන්න තියෙන්නේ. ඒතර ඔන්න ඔයගේ தත්වයක් යෝගාවචරයක් අත්දකින්නවා නම් ඒක එතකොට අරූප ධානවල ඉහළම මට්ටමක් වශයෙන් නේව සංඥාන අසංඥාතර මට්ටමක් වශයෙන් දල වශයෙන් අපිට සමාන්තරව දක්වන්න පුළුවන්. ඒතර අපිට තේරෙනවා මේ ධාන හතර දැන් බුදුරජාන් වහන්සේ ඒ එක අතකින් ආහාර වලට පෙන්ලා තියෙන්නේ. පළවෙනි ධ්‍යානය අර සත්තුන්ට, මිනිස්සෙයින්ට උමනා කරන ප්‍රධාන දේවල් වතුර ටික, පන ටික, ඒ වගේ අර මේ මූලික අවශ්‍යතාවයන් වශයෙන් පෙන්ලා තියෙනවා. ඊළඟට තව ටිකක් එහාට ගිහලා V ටික මේ තව හාල් ටික ඔය වගේ ඉතින් අර ප්‍රධාන තව ටිකක් පෙන්ලා තියෙනවා. තවත් එහාට ගිහිල්ලා ඒ මුම් මෑ තල ඒ වගේ තවත් ටිකක් එහා පෝෂණීය ආහාර ටිකක් වශයෙන් පෙන්ලා තියෙනවා. තවත් එහාට ගිහිල්ලා ගිතෙල් වෙඬරු මීපැණි වගේ අර ප්‍රණීත ආහාර මට්ටමක් පෙන්ලා තියෙනවා. ආහාරවල එතකොට එක්තරා අන්දමක රළු මට්ටමක ඉඳන් ප්‍රණීත තත්ත්වයක් දක්වා. නැත්තම් පෝෂණය අඩු තැනක ඉඳලා තාම පෝෂණීය තත්ත්වයක් දක්වා බුදුරජාන් වහන්සේ මේ ටික පෙළගස්සලා තියෙනවා. ඉතින් එතකොටත් අපිට තේරෙනවා මේ බුදුහාඳුරන්ගේ කොයිතරම්නම් නුවණකින් මේ ආහාර හතර පවා පෙළගස්සලාද මේකට සමාන කරලා තියෙන්නේ. ඒතර පළවෙනි ධ්‍යානයේ තියෙන නිකන් අර මූනික මට්ටමක්. දෙවෙනි ධ්‍යාන වෙනකොට ඊට වඩා ටිකක් ප්‍රණීත මට්ටමක්. තුන්වෙනි ධ්‍යාන වෙනකොට ඊටත් වඩා ප්‍රණීත මට්ටමක්. හතරවෙනි ධ්‍යාන වෙනකොට අතිශය ප්‍රණීත මට්ටමක් දක්වා දැන් හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට මේ ආහාර ගැන තවත් පැත්තකින් කියනවා නම් අපි ආහාර නිතරම ගන්නෙත් නැහැ. අවශ්‍ය වෙලාවට තමයි ආහාර ගන්න. එහෙනම් මේ සමාධි මට්ටම සමත වේවා විපස්සනා වේවා අපි මේ හැම වෙලාවෙම ඉන්නකකුත් නෙමෙයි එහෙනම්. අවශ්‍ය වෙලාවට තමයි මේ ආහාර ගන්න තියෙන්නේ. ඒ වගේම ප්‍රමාණවත් පරිදි තමයි ගන්න තියෙන්නේ. අපි ආහාර උනත් අනවශ්‍ය විදිහට ඕමනාවට වඩා ගන්න ගියොත් ඉතින් ඒ නිසා ලෙඩ වෙනවා. ඒ වගේම තමයි සමාධියක් උනත් අනවශ්‍ය විදිහට ඕමනාවට වඩා ඒක ප්‍රමාණය දැනගන්න නැතිව පරිහරණය කරන්න ගියොත් ඒකම බාධාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම සමත ධ්‍යාන. අපි සමත ධ්‍යාන වල සීමාව දැනගන්න නැතුව අපිට වෙලාව තියෙනවා කියලා පැය ගණන් ඒවා ඉන්න ගියොත් සමත ධානයේ තියෙන ප්‍රබලත්වය නිසා අපේ තියෙන කෙලෙස් යටපත් වෙනවා. ඉතින් ඒතකොට තේරෙන්නේ මේ ඇත්ත වශයෙන් කෙලෙස් ප්‍රහාණයක් වෙලා මාර්ගඵලයක් අවබෝධ වෙලා මේ කෙලෙස් නැතුව ඉන්නවද? නැත්තම් අර සමත ධානයේ බලය නිසා කෙලෙස් යටපත් වෙලා తాවකාලිකව අඩපණ වෙලා තියෙනවද කියලා තෝරගන්න හරි අමාරුයි. නමුත් යෝගාවචරයේකට මේක තෝරගන්න නම් ඒ සමත ධ්‍යාන වඩන එක తాවකාලිකව නවත්තලා හිතට කැමති විදිහට හැසිරෙන්න දීලා බලන්න වෙනවා කොහොමද දැන් මෙයාගේ தත්ත්වය කියලා. කෙලස් වල බලයේ తত্ত্বය තමාම පරීක්ෂා කර ගන්න වෙනවා. එහෙමත් නැත්නම් යම් යම් බාධාවන් පැමිණෙනකොට යම් යම් දුෂ්කර අවස්ථාවන් පැමිණෙනකොට හිත කොහොමද ඒවා හරහා යන්නේ? හිතට ඒවා දරා ගන්න පුළුවන්ද? ඒ මොන හරි දුෂ්කර අවස්ථාවකදී හිත කෙතරම් ඉක්මනට නැවත ගොඩ එනවද? නැවත යථා තත්ත්වයටපත් වෙනවද? ස්වාභාවික තත්ත්වයටපත් වෙනවද? එහෙම නැත්නම් හිත කැළඹෙනවද? දවස් ගණන් තාමත් පසුතැවෙමින් හඬා වැළපෙමින් ඉන්නවද? එතකොට මෙන්න මේ වගේ අපේ ජීවිතවල සිද්ධ වෙන හැලහැප්පීම් හරහා උඩ යට යෑම් හරහා තමයි අපේ හිතේ යථා ස්වභාවය තේරුම් ගන්න වෙන්නේ. ඒක නිකම්ම නිකන් අර සමාධියකින් ඔබා තබන තත්වයකින් නෙමෙයි. අපි අපේම හිත එයා බොහොම මධ්‍යස්තව විචාර බුද්ධියකින් කෙලෙස් වල ස්වභාවය දැන ගැනීම තුළින් තමයි හිතාගන්න වෙන්නේ දැන් ඇත්ත වශයෙන්ම මේ කෙලෙස් ප්‍රහාණයක් වෙලාද එහෙම නැත්නම් මේව මේ తాවකාලිකව යටපත් වෙලාද තියෙන්නේ කියලා. ඒක විපස්සනා ධානයක් වුණත් අපි ඕන්ට වඩා මේ ඒවත් තුළ නිමග්න වෙන්න ගියොත් ඒකිනුත් ඉතින් ඔය කෙලස් යටපත් වෙන්නත් පුළුවන්. සමහරට ඒකට ලොල් වෙන්නත් පුළුවන්. ඒකට ඇලෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අය කිසිම දෙයක් ඒවා තුල නිකාන්තියක් ඇති කරගන්න එපා කියලා. දැන් සමත ධ්‍යානයටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා අතම්මේතා වුත්තා භගවතා. නේව අත්තුක්කංසේ තින පරං වම් බෙහෙති. යම් හෝ කෙනෙකුට ධ්‍යානයක් පහළ වුණා කියලා. යා ඒක ගැන කෙනෙක් හදාගන්න, පුජ්‍යලයක් හදාගන්න යන්න එපා කියලා. ඒක පුජ්‍යල භාවයක් ඇති කරගන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි Tamanට තමයි මේ ධානය තියෙන්නේ අනිත්‍යයට නම් නැහැ කියලා Tamanව උසස් කළා. තව කෙනෙක්ව පහත් කළා සලකන්නත් එපා කියලා කියනවා. ඒතර මේ ධානලාභී වීම අතිශයින් පෞද්ගලිකයි. ඒක මේ Tamanව අනිත්‍යයත් එක්ක සංසන්දනය කරන්න භාවිතා කරන්න එපා කියලා ඒ තුලින් තමන්ව පුඤ්ජලයේ කෙනෙක් වශයෙන් හුවා දක්වන්න පාවිච්චි කරන්න එපා කියලත් බුදුරජාණන් වහන්සේ අවවාද කරලා තියෙනවා. ඒක විපස්සනාවට යනකොට නම් ඇත්තටම ඒ කෙනෙක් පුඤ්ජලයේ තමන් පහළ වීම, මමෙක් පනා ගැනීම ඒකත් ඇත්තටම විපස්සනාවටම බඳුන් වෙන නිසා ඉතින්දී මුලා වෙන්න තියෙන අවස්ථාව නැත්නම් මාන්නයට තියෙන අවස්ථාව ටිකක් අඩුයි. නමුත් සමතේදී නම් ඒක ප්‍රබලවම තියෙනවා. ඒ නිසා අපි මේ සමාධිවල කටයුතු කරද්දී සමාධියක් සහිතව ඉඳද්දී සමාධියක් පරිහරණය කරද්දී ඒ නිසා එක පැත්තකින් අපිට ඒකේ සීමාව දැනගන්න වෙනවා. කෙතරම් දුරට මේක පරිහරණය කළ යුතුද? කෙතරම් කාලයක් මේකෙත් මං නිමග්න ජීවත් විය යුතුද? පරිහරණය කළ යුතුද? කොයි වෙලාවෙද මම මේක නැවතත් පරිහරණය කළ යුත්තේ? මට දැන් මේක ඇත්ත වශයෙන්ම ඒකට සමවදින අවශ්‍යද? මට දැන් ආහාර ගන්න අවශ්‍යද? මගේ දැන් බඩ පිරලාද තියෙන්නේ? කිසිම කුසගින්නක් නැද්ද මට? නැත්තම් ලොකු කුසගින්නක් තියනවාද? කියලා අපි අර ආහාර ගන්න අවස්ථාවේ සැලකිලිමත් වෙනවා වගේ අපේ මේ කය පවත්වා ගැනීම පිණිස ආහාර ගන්නවා වගේ ප්‍රයෝජනෙ සලකලා ආහාර ගන්නවා වගේ තමයි එහෙනම් අපි මේ සමාධියත් පරිහරණය කරන්න වෙන්නේ. එහෙම නැතුව වෙලාව තිබුණ පමණට කාලෙ තිබුණ පමණට ඒවා පරිහරණය කරන්න ගියොත් ඒවැය අනිෂ්ට පැති මතුවෙන්න පුළුවන්. එහෙනම් අපිත් ওই කාරණාත් තේරුම් අරගෙන මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ නගරූපම සූත්‍රය අනුසාරයෙන් අපේ භාවනාවටත් යම්කිසි මඟ පෙන්වීමක් ඇති කරගමු. ඒ මඟ පෙන්වීමත් එක්කාසු කරගෙන අද දවසේ අපේ භවනා ජීවිතේ සාර්ථක කරගන්න, නිවැරදි කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා දිරිගැන්වීමක්, මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවලුත් මේ නගරූපම සූත්‍රය මුල් කරගත්ත මේ ධර්මදේශනා දෙකෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.